කාලයක් වින් කරගත් අවස්ථාව සතිපතා මේ විදිහට මේ වෙන් කරගන්න කාලේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යෑමේදී මාත්‍රකාවෙන් සබා ගන්න යෙදුනේ සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රයයි ඒ ප්‍රධාන සූත්‍රයේ තියෙන විශේෂය නැත්නම් ත්‍රිවිශේෂය තමයි ලබා ගැනීම porque ahora perayaan. මේ කාගේ බලයක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් යටින් හෝ උඩින් කාටද මේ අපි ඡන්ද දෙන්නේ? කොහාටද යන්නේ කියලා සම්පූර්ණ වල්මත් වෙච්ච යුගයක්. ඒ තරමට විපස්සනාවල් දිවිලා තියෙන යුගයක්. ඉතින් එදා සර්වඥාන් වහන්සේට මේ වෙච්ච ධම්සිද්ධිය, මේ වෙච්ච ප්‍රවෘත්තිය ඒ විදිහට වාර්තාගත වෙලා සඳහන් වෙලා නොතිබුණා නම් අපිත් අර රැල්ලට අහු වෙලා රැල්ලට වැටෙන්න ඉඩ තිබුණා. නමුත් අපි හිත සාතනේ අවසාන සාතනේදී ඇති වුණාගේ ජවනිකාවේදී නැත්නම් වෙන විදිහට කියනවා ඒ ජවනිකාවේදී ප්‍රඥාවම මුල් කරලා මේ මහා කරුණාවෙන් මේ දහදනෝය දයාකතිය පහ තබලයකට පැනලා නෙමෙයි විග්‍රහ කරලා නෙමෙයි ඒක වටිනාකම අඩු කරලා නෙමෙයි ඔබට අමාරු යම් කිසි කෙනෙකුට මේ කියන මේ ලාමක පින්වලින් අර්ථයක් තියෙනවා නම් කියලා කියාපන් කියලා මේ මහාරයාගේ අවධානය වෙනතට යොමු කරලා මේ මහාරයාගේ කරත්තුව පෙන්වන වෙලාව ජාතකයේ පෙන්වන වෙලාව ඔබ මං වාගේ කෙනෙක් එක්ක වැඩ කරනකොට එකකින් බැරනම් දෙකකින් දෙකකින් බැරනම් තුනකින් තුනකින් බැරනම් හතරකින් ආදී වශයෙන් දසමාර සේනාවකින් විම දානවා මං ඔක්කොම දැනගෙනයි මේ සත්‍යට පැත්තේ. ඒ නිසා ඔය ප්‍රලාප කතා, ඔය මහා කරුණාවට බර වෙච්ච කතා, පපු කැලත්ත අතට අරගෙන කරන කතාව පොට්ටකට දෝෂයක් පිටින් ඔගේ ප්‍රඥාව නැතිකමයි. ඔබ කණේක නම් ලක්ෂකට එක්කෙනෙක්වත් බේරෙන්නේ නැති වැඩක්. ඔය විදිහට කතා කරනකොට ඔය විදිහට පපු අතට අරගෙන දීලා කතා කරනකොට මායя වුණත් හොඳට තමයි පේන්නේ. නමුත් මාරය දැනගනි මම මේ බෝධිචිත්තේ කොහොමඩක්වත් බිම තියන්නේ නෑ. මම අවසාන තත් දක්වාම මරණය දක්වාම සටන් කරන අවසානයේ දක්වා මගේ ප්‍රඥාව කවදාකවත් එහෙම සැලිලා නෑ. මානේ දෙපසිතී තමයි සර්වඥාන්සේ මාරයා කොල්ලලා ඒකට මතක තියාගන්න ඕනේ මහා කරුණාවෙන් එම නෙමේ මායя හොල්ලන්ට යන්නේ. ඒක මායාගේ ශේත්‍රය. ඒකෙන් හොල්ලන්ට බෑ. උන්වහන්සේ මහා කරුණාවෙන් මේක හෙල්ුවේ ඒ දසපාරමිතා පුරන්ට පටන් ගන්න බෝධි මේ පරම පළවෙනි වතාවට ප්‍රථම විවරණේ ඉස්තර වශයෙන් ලබනකොටම උන්වහන්සේට මහා කරුණාව පිළිලා තිබුණා. ඒක අඩපාඩුවක් තිබුණේ නෑ. අඩුව තිබුණේ මහා ප්‍රඥා. ඒ මහා ප්‍රඥාට තමයි යොදන්නේ සර්වඥතා ඥානී කියලා සර්වඥතා ඥානී මේනවා මේකෙන් බුදු වෙන්න ඉස්සරලත් මායя දකින්නකොටත් හොඳට වැඩ අරගෙන ඉන්න තියෙනවා. ඉතින් අපි මේ තාකල් කතා කරා ප්‍රථමාතේ කාමාතේ පඨමාතේ නාතුතියා අරති මුච්චති සත්‍යා කුප්පිපාසාතේ ආදි වශයෙන් කාමය ඊගාවට අරතිය කුප්පිපාසාව තෘෂ්ණාව කියන මේ පළවෙනි කාරණා හතර පළවෙනි ගාථාවේ අපි ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා ආරම්භයක් ලබා ගත්තා පස්වෙනියකට ගිය වතාවේදී ඒකට කියන්නේ තීන මිත්තේ කියලා පංචමී තීන මිත්තාසේ තීන මිත්තන්තේ කියලා. ඒතකොට මේ තීන මිත්තේ කියලා කියන්නේ අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන නිදිමතයි. ඒ නිදිමත කෙනෙක්ගේ අඩුපාඩුවක් වශයෙන් හෝ මට වෙච්ච අහේනියක් මට වෙච්ච ව්‍යසනයක් මට වෙච්ච ඌනියමක් කියලා ගන්නවට වඩා මාන බලවේගයක් වශයෙන් ගත්තොත් ඒක ධර්මතාවයක් වශයෙන් දැකලා ධර්ම යුද්ධයේ අනිවාර්යෙන් දීදී යුක්තක් කරගන්න පුළුවන්. අන්න ඒකදී තාමත්ම ප්‍රඥාවට ගෝචර පළවෙනිම ප්‍රයත්නය තමයි මේ නිදිමත හැදීගෙන එනකොට නිදිමතට රුචි කරන නිදිමතට කරටට දාගන්න නිදිමතට පක්ෂව හිත වෙන හිතවිලි නැත්නම් ඒ සංඥාව මුලින්ම වෙනස් කරගන්න පුළුවන් නම් ඒක තමයි අතුම වියදමකින් ඉක්මනටම සාර්ථකවම නිදිමත අල්ලා ගන්න තියෙන ක්‍රමය. මේක හුඟක් වෙලාට උදව් වෙනවා මේ මාර්ගඵලලාභී එහෙම නැත්නම් මේ පතන කීප වතාවක් කරලා කීප ආකාරකින් වැටලා කීප ආකාරකින් නැගිටපු කෙනාට මේ හොඳට තේරෙන්න පටන් අර ගන්නවා යන්න හැරලා මෝරන්න හැරලා ගොඩාක් රණ්ඩු කර කර ඉන්නවට වඩා හොඳම ක්‍රමය තමයි නිදිමත එනකොටම ඒ සංඥා වෙනස් ඒක වෙන පරියන්කේ වෙන්න පුළුවන් පරියන්කේට රාක්මණයට වෙන්න පුළුවන් රාක්මණට ඉස්සලා වෙන කටයුත්තක් කරන්න පුළුවන් නිතිමත එනකොටම හඳුනා ගැනීම තමයි අපි සාමාන්‍යයෙන් ඉතින් කොටේ විවහාරෙත් කියනවනම් නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවේ කඩලා දාන එක. මේ සඳහා යෝගාවචරයට ධර්ම කාරණා මේ වගේ බණ කෙරෙන ධර්ම සාකච්ඡා කරලා කාරණා එකට වටගෙන තියෙන එකක් වැදගත් වෙනවා. දෙක තමයි මේ සිද්ද තියෙන නාස්තික ස්වરૂපේ විනාශක ස්වરૂපේ අත්දකින්න නම් භාවනා කරලා පරියන්ති සක්මන් වශයෙන් භාවනා කරලා ඉඳලා වශයෙන් හිත තබා ගන්න ගිහිල්ලා මේ නිින්ද අපිව කොච්චර දුරට බාල කරලා දානවද නීච කරලා දානවද කියන එක අත්දකලා තියෙනවා එහෙම නැත්නම් නිින්දේ ආස්වාද ආදීනව කියන මේ දෙක යෝගාවචරයාගේ මතක සටහන් වල ආසන්නේ තියෙනවා එතකොට තමයි නිස්සරණය පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කටයුතු කිරීමට මේ ක්‍රම දෙකම උදව් වෙනවා. මූල ධර්මත් අවශ්‍ය කරනවා. අර කියන විදිහට මතක සටහන් වලින් ප්‍රායෝගිකත්වයක් අවශ්‍ය කරනවා. ආනේ විදිහට සංඥා වෙනස් කර ගැනීම ගැන බලනකොට මේකට ක්‍රම කීපයක් යෝගාවචරයට ඉටු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිදිමත එන බව දන්නවා එනසම් දැන් ඇවිල්ලා කිට්ටු කරලා තියෙනවා මේ වෙලාවට සංඥා වෙනස් කිරීම කියන සර්වඥාන් වහන්සේ විසින් ඒ මොකලණ මහා ස්වාමීන් වහන්සේට දීපු පළවෙනිම මේ උපදේශය මේ උපක්‍රමය පිළිබඳව මහරයාට සීනාවල් කීපයක් ඉන්නා වගේම යෝගාවචරයට සීනාවල් කීපයක් අල්ලතු සූදානම් කරගන්න පුළුවන් එතකොට පුළුවන් වෙනවා මේ යෝගාවචරයට අල්ලතුම මේ ඉන්නේ ආවලායි මේක නියපොත්තෙන් කඩාගත්තොත් හොඳය කියන අදහස ඇති කරගන්න. ඒ සඳහා යෝගාවචරය පළවෙනිම තේරුම් අරගන්න ඕනේ මේ නිින්ද කියන මාර්ගේනාව යෝගාවචරය යට කරගන්නේ යෝගාවචරයට ලැබිය යුතු උත්තම தත්ත්වයන් යටතේ කාරණා කීපයකින් ඔක්කොම පෙළ ගැහුණට පස්සේ තමයි මේ මත නිින්දට වැටෙන්නේ. ඒ කියන්නේ Tamanට උගක් කාලයක් වෙමින් හිටපු විය කියලා බිලා තියෙනවා. බොහොම දුෂ්කර දෙයක්, දුර්ලභ දෙයක්. ඒ වාගේම හොඳ කල්යාණ මිත්‍රෝ ලැබිලා තියෙනවා. භාවනා උපදේශයක් හිතේ තියෙනවා. ඒ වාගේම සාමාන්‍ය යෝගාචර නිතර බාධා කරන වේදනාව ඉක්මන් කර ඉක්මවලා තියෙනවා. අනෙකුත් කරදරයක් කරන විචාරකය කියන නිතරම හිතවිලි එන එක ඉක්මවලා තියෙනවා. බාහිරින් සාධ්‍යකුත් නැහැ. ඇඟට ලෙඩ රෝගෙකුත් නැහැ. සියල්ල සතුටින් හමාර වෙන්න හදනකොට ඕන්න ගේත කොට වෙන්නේ මේ නිසාර. ඒක නිසා මේ දුර්ලභාඛන සම්පatti තත් විවේකෝ විපත්ති. ඉතාම ආයාසකින් බොහෝම වියදමකින් හොයාගත්තා වූ අමාරු කාරණා ටික ඕන එකතු වෙච්චාම මෙන්න ඒ වෙලාවේ පොඩ්ඩක් විවේකී ගත්තොත් මොකද කියලා බොහෝම සුවසු ස්වරූපේ මේ මාදර කිව්වා. ඒ නිසා ඒකට ලබවචනට දීලා තියෙන මන්ත්‍රය තමයි දුර්ලභාකන සම්පatti. අනේ ගුරුවරයෙක් විවේකයක් නැතුව අපි විශේෂයෙන්ම ගිහියන් සම්පන්න නැත්නම් ගිහිව භාවනා කරපුවාට තේරෙනවා මේ විවේකයේ කියන වටිනාකම. ඒක හොයාගන්නකන් අපි කොච්චර අපිට නිග්‍රහ කරගන්නවද නිඳ කරගන්නවද අනේ අපි කඹුරන ගොන්නුවාගේ මේ කඹුරනවා ඉඳගෙන අපිට විවේකයක් නැහැ නේද කියලා. විවේකයේ තිබුණොත් මම මෙහෙමයි කරන්න කියලා පාරම්බාන. නමුත් මේ වෙලාවේ සම්පූර්ණ විවේක ලැබිලා තියෙනවා. ඒ වගේම අනේ මෙච්චර තියෙනවා විවේක ස්ථාන තියෙනවා බෝඩ් ගහලා තියෙනවා කවුරක් කමටහන දෙන්න ගුරුවරයෙක් නැහැ නේද අපිට භාවනා ක්‍රමයක් නැහැ නේද කියනකොට ඒක ගොඩ එන්න බැරි අගාධයක් නමුත් භාවනා ගුරුවරයා හම්බුණාට පස්සේ භාවනා ක්‍රමයේ පිළිබඳ විශ්වාසය ඇති වුණාට පස්සේ ඒක පිළිබඳව පුංචි කළ කලකිරීමක් තමයි මේ නිින්ද කියලා කියන්නේ. ඒ වගේම තමයි භාවනා කරනකොට බොහොම දුෂ්කරයි. සමත යෝගාවචරයට වේවා විපස්සනා යෝගාවචරයට වේවා තමන්ගේ අරමුණේ හරියටම ඉස්සරහ පවත්වන එක. අරමුණට මූණට මූණ දාලා පවත්වන එක දුෂ්කරයි. නමුත් නිින්ද එන්නේ බොහෝ විට ඒකත් හරියට පස්සේ අරමුණට හිත යොදා ගන්න බැරුව විතරක පහළ වෙන වෙලාවේ අරමුණට හිත යොදා ගන්න බැරුව සද්ද පහළ වෙන වෙලාවේ අරමුණට හිතා ගන්න බැරි තරම් වේදනාව පහළ වෙන වෙලාවේ ඔය යාළුවයිනේ ඒසා වේදනාවක් නැති භාවයක් විතරක නැති භාවයක් සද්ද නැති භාවයක් කියන භාවයට අවශ්‍ය කරන මූලික தත්ත්වය ලැබිච්චාට පස්සේ තමයි මේ නිින්ද හිමීට බොහෝම ආලප්පන ලාලප්පන පපා එතකොට එනිසා යෝගාවචර කල්පනා කරන්න ඕනේ මේ ලැබුවා වූ සම්පත් බොහෝම දුෂ්කර දේවල් මම නිකමට හෝ මේ නිින්දට ආරාධනා කරනවා නම් කැමති වෙනවා නම් ඒක විපස්සිය. සත්‍ය විදේකෝ විපස්සී එනිසා යෝගාවචර මුලින්ම හිත හදා ගන්න ඕනේ මං වෙන්නකොට එහෙම දෙයක් කවදාකවත් නොවේවා ආතාවක් මේ වගේ දෙයක් ඇති නොවේවා කියන එක හොඳට තේරුම් අරගන්න ඕනේ එහෙම නැත්නම් ඒක අර මායя ඇවිල්ලා කතා කරනකොට සරුවචනාති යම් විදියකට නතු වුණා නම් අපිට මොකද වෙන්නේ බුද්ධ ශාසනේ? ආන ඔය එක තමයි අපිටත් වෙන්නේ. ඒක නිසා යෝගාචරයෙන් කල්පනා කරන්න ඕනේ. දුර්ලභාෂණ සම්පති සත්‍යයේ පොලිපත් කියලා නිදේන කොටම ආරාධනා හිත තියාගන්න තරකයි මේක ආසන්නම සතුට වශයෙන් කියනවා. ඡායතින සතුරුණ එහෙම නැත්නම් අර කලින් කියාපු විදියට අනේ අපෞද්ද පාද සහලදී ඉපදුනා සත්‍යස්ස දේශක ඉපදුනා ධර්මේ නැති තැනක ඉපදුනා විවේක නැති තැනක ඉපදුනා සදාකාලික වේදනාවක ඉපදුනා හිත වේලා ගන්න පැත්තනම් හිතවිලි වලින් වැහිලා වේදනා සාස්ත්‍රායික තැනක ඉපදුනා වගේ තැනක ඉන්නවනේ ඒක ප්‍රශ්නයක් දැන් දින ඔක්කොම හරි ගියාට පස්සේ මේ ඔක්කොම විනාශ කරන ඉක්ුවට අගේ බාසන එකක් කියලා මේ මේ ඉතිමත ගැන සීන මිත්‍ය ගැන කල්ලාතෝ හිතා ගන්න පුළුවන්කමක් වෙන්න ඕනේ එහෙම නැත්නම් යෝග අවතරය නොදැනුවත්කම වෙන්නේ මේ ලින්කට පොට්ටක් ඉද දුන්නොත් මොකද පොට්ටක් එහෙම ආසුනොත් මොකද කියලා මේකට හේතුකාරය තියෙනවා මොකද හේතුවල ආරමුණේ හිත දස්සයි අරමුණේ ඉස්සරහම ඒ තියෙන සමති යෝගාවචරයේ උපචාර සමාධිය පන්නලා අර්පණාවට වැඩ කරන වෙලාවේ පැයක් වුණත් කමන්නේ Tamante අරමුණ සංසං සංසිදෝමි සංසිදෝමි භාවනා කර කර ඉන්න ගියාම මෙන්න මේ தත්ත්වය කියලා විපස්සනා යෝග අවතරයත් අරමුණේ ප්‍රඥප්ති පැත්ත ඉක්මවලා පරමාර්ථ ධ්‍යානට හිත යොදලා ඒ අරමුණක් තියෙනවා. හිතත් ඒකේ පවත්වාගෙන යනකොට ඔක්කොම හොඳයි. අවශ්‍ය කරලා තියෙන ඉතර විපස්සනා කියන විශේෂ බල්මයි. නමුත් ඒක අතහැරලා ඉන්න කරන්නේ. ඒක හේතු සහිතවයි මේක එන්නේ. ඒ නිසා මහා කරුණාව නිවේතර කරන මහා ප්‍රඥාව. ඒක හරියට හම්බ වෙන්නේ නිකන් වාචයක් ලාභයක් හම්බුනා වගේ බොහෝම සාන්තව නිින්දට වැටෙනවා. ඒකට සංඥාවක් කියලා. මටමයි මේක බාධා වෙන්නේ මේ මොහොතටමයි බාධා වෙන්නේ මමමයි මේක නැගිටව ගන්න ඕනේ කියලා. ඒ සංඥා වෙනස් කිරීම කියන මූලිකම උපක්‍රමය අනිකුත් උපක්‍රමයකට බොහොම සූක්ෂම. බොහොම සාධාරණයි. බොහොම අර්ථවත් මේක සැරයක් අත්දකලා කටයුතු කරපු කෙනා. ඒක තමයි එහෙම මූණ දීලා මේ අරමුණට මම මේ විදිහට මූණ දෙනවා ඊට පස්සේ එනකොට මම හඳුනා ගන්නවා කියන වගේම තමයි තේරෙනවා නම් මේ කාරණා කර්ම ගැන්වි දිත්‍ති හේතු ගැන්වි දිත්‍ති ගන්නවා දිත් අරමුණ ඉක්මවලා වේදනා නිද්දම පතිරෙනවා කියලා එනවා කියන සූභාවචරයට පුළුවන් තවත් අපිට වැඩ පිළිවෙලට ගන්න මේ නිද්දේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා මම පරියන්කේ මේ කත්තකින් තෝරෑ කියලා නිින්දට බය වෙලා පිටසකට නිින්ද කියයි කියලා ලැජ්ජා වෙන්නේ නැතුව ඒක ඉක්මවන්න උත්සාහ කරන්න පුළුවන්. නිින්ද කියලා කියන්නේ මාර සේනාවක්, නිින්ද කියලා කියන්නේ නීවරණ ධර්මයක්, නිින්ද කියලා කියන්නේ විඥාන වරණයක්. ඒ නිසා මේක මේ නිින්දේම ඉඳලා නිින්ද මුලමදාක දැකීමෙන් නිින්ද ඉක්මවන්න ඕනේ කියලා භාවනා කරද්දී ලැජ්ජ වෙන්න දෙයක් භාවනා කරනවා. ඒලා තියෙන වාස්තුවට සම්බන්ධ විස්තරයක්. ඒක පැත්තකට යනවා. විනාශීලින් නැගිටලා අනිකන් තමයි උත්සාහ කරන බොහොම සීක්‍රයෙන් බොහොම බබුල් ෆොටෝ එක තින්දගත්තා වගේ ඉඳගන්න උත්සාහ කරනවා. නමුත් තමයි පුස්තක තියෙලා ආත්මය දාලා. අනිත් කවි ඉතිරිට වැරදි ආකාරයක් ඇති කරමින් නේද මම කියන්නේ දුන්න අතෑරියෝනික පාරක් නෙමෙයි හිතේ වෙලාවට. ඒ වෙලාවේ යෝගාවචරයට සමහර විට ලැජ්ජාව නිසා මනසිකාරය පවත්වා ගන්න බැහැ. නමුත් මේක එක උපක්‍රම. ඒ වෙලාවේදීම වහාම මූල කර්මස්ථානයේ ජම්බ කර්මක මේක හදාගත්තා නම් යෝගාවචර මුක්තිමත් වෙන්න පුළුවන් වෙනවා මොකද කලින් කියන අතික හිඳෙන්නේ මේලා අතික අතික කලින් ගියා භාවයක් වෙනවා කියන එක. ඒක පරියන්කේ පරිමිෂන් පරිමිෂන් ලැබීම යෝගාවට අවශ්‍ය නැහැ. ඒක විතර බාධා කරනවා නම් අපර මුක්ත යන වෙලාවට උත්සාහ කරනවා. ප්‍රධාන මුක්ත යනකොට තමයි ඉදිරිදා කටයුතු වල තියෙන ක්‍රියාකාරකම් අඩු වෙලා ඒක ඉරියව්වක් කරගෙන ඒ ඉරියව්ව රැප වෙලා ඒ සැපයට ඒ කායත හිත ගෙනල්ලා ඊට පස්සේ මුලට හිත ඇවිල්ලා අත් දෙකට හිත ඇවිල්ලා අත් දෙක මාත් පිළිවෙලකට දක්වාම සතුටක් වෙනවා නම් සතුටේ උදේ හෝ වේවා අවදි වෙච්ච සමන්නේ අවදි වීම දැක්ක ගැනීමක් කියන දෙක වෙනවා නම් ඒක පුළුවන් තමයි සංඥාව වල්ලා ගන්නවා කියන ඉන්දික පිළිවෙල ගන්න පුළුවන්. ඒ මුල වේදාට බැඳීම යෝගාවචරයට ඉදිරියට බාගත යුතු දැනගත යුතු අවස්ථාවක් මොකද මේක අපි මේ සාධන සංකීර්ණ ගත්තත් මහා මොග්ගල්ලාන ස්වාමීන් ඉවරා වෙනකොට සුවන් ආර්ය උත්තරයක් තමයි. සර්වඥාන්සේ දහන් ගන්න බෑ. ඊළඟ හිතිය වෙලා බොහෝ මෑත ගල් වෙනක එහෙම නැත්නම් ගලේක ඒකේ ඉඳකොට කතා කටයුතු කරනකොට පිළිතුර සර්වඥාන්සේ අර සර්වඥතා ඥාණයට දුරදිගට හිත බලන්න පුළුවන් ඇහැටයි මේක පේන්නේ මතක් කරනකොට අර පාට ගැසිලා පාර ගන්න තත්ත්වයකට එන නිසා ඒකෙන් තේරුම් ගන්න ඕනේ හැම කෙනාටම වගේ එන්න පුළුවන් තත්ත්වයක් මේ ආර්ය අනුසවන්න අදාළට එන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම මේක මාන බලවේගයක් මේක නීවරණයක් මේක නියාන වරණයක් ඒ නිසා මේක දැකේ කොහොමද දැනගන්නේ කොහොමද? සාමත්ම හොඳ දේ තමයි එනකොටම අල්ලන්නේ. එනිසා යෝගාවචරයයි මේක විතර වශයෙන් එක මේ මතක තියාගන්න ඕනේ යම් විදිහකට යෝගාවචරය ඔය කියන විදිහේ මම දැන් හිත ගල් වේගන යනවා තීන භාවයට මිදුන භාවයට පත් වේගන යනවා කියලා දැනගත්තා නම් නැත්නම් මුලින්ම අල්ලා ගන්න පුරුදු වුණා නම් ඒකට විශේෂයෙන්ම විපස්සනා උපදේශයක් ඉල්ලනවා නම් ඒකට කියන්නේ මානසිකාරය බහුල කරන්නේ කියලා. මනසභාරය වේගවත් කරන්නේ. ඒකදී අර පුංචි අරමුණක් දෙන්නේ වැකලීම හෝ ආනාපානය හෝ පුංචි අරමුණක් ගන්න කිව්වට හිතේ ඒ තරම්ම කාර්ය කර්මණ්‍ය බවක් නැහැ කියලා. ඒ නිසා මේ පුංචි අරමුණක් ගන්න හදනකොට හිත ඒක දමලා ගහලා පැත්තකට වෙනවා. තරහ වෙච්ච පුංචි බබෙක් වාගේ, කේතිගේ සතෙක් වාගේ ගන්නෙ නෑ. ඒ නිසා ඒ වෙලාවට අරමුණක් දෙන්න ලොකු එකක්. මුළු කායයටම හිත යොදනවා. මුළු කායයටම හිත යොදනවා කියලා කියන්නේ මම ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න ඉරියව්ව වශයෙන් ලොකු අරමුණකට හිතියොතනකොට අර කම්මැලි හිතට ඒක ටිකක් ඔය අඳුරේ අත ගහලා හරි අහු වෙනවා. ආ ඒක පුළුවන්. එතකොට ගන්නවා අනුගානේ අර ආනාපානේ කියන එක amigo aqui? එයා බලලා ඉදිනවා කියලා බලන්න. ආන්නේ විදිහට කරනකොට ඉතේ අර තියෙන මැලි ගති මිදිච්ච ගතිය අයින් වෙලා ආතාප වීර්යය කියන රත්ත්‍ති ගතිය එනවා. අපි දන්නවා සීතල වෙච්ච බටර් කෑල්ලක් අරගත්තොත් ඒක පාන් වල දාන්න බෑ. කැඩි කැඩි යනවා. ඒ ලස්සනට උත්පත්ති දෙන්නේ මොකද ඒ බටර් සීතල වෙලා කල් වෙනවා. ඒක දින්ගේ තරස් කරලා ගත්තොත් පාන්පතේ දාන්න පුළුවන් තාප්පේ. ඒ වගේ තමයි හිත පොළට වැඩි සීතල වෙච්ච වෙලාවක ඒකේ කර්මණිය. ඒක ආතාප දීර්යය යොදන්න ඕනේ. ආතාප දීර්ය උපක්‍රම සීලව කරන්න තමයි මේ හැපෙන තැන් වැඩි කළ බලන්න. මේක මතක තියාගන්න ඕනේ. විපස්සනා උපදේශයක්. සමත භාවනාවේදී ප්‍රථම ධානයේ කිසි කරනකොට උපකාර අවස්ථාවේදී බොහෝ විට හිත නිවාදෙම බලන් විකට වෙනවා කියන වැටෙන්නේ කිසිම ඒක අසුවාව කරලා පිළියර ගන්නවා අවිධි කරගන්න ලාභයේ දඬුවට අදාළලා තමන්ගේම ශක්තියෙන් අවිධිනකොට එතන එතන රැඳෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඉතිරි රැඳීමක් සිදු වෙනවා. බොහෝ විට එක්කෙනෙක් යෝගාචර වතාවක් එකක් මේක අත්දකින්න පුළුවන්. සමහර කට්ටිය විතරෙන් කර මෙතන ගන්නවා. ඒ මොකද කාම ලෝකයේ අතහැරියා කාම රූප ලෝකයේ හරි තවුනේ. කාම ලෝකයේ අතහැරියා කියන්නේ අර සමත වශයෙන් ඉතලා ඉතට අල්ලා දීපු ආනාපාන හුස්මලට නිින්ද නිින්ද නිින්ද නිින්ද නිින්දයි හොඳට දාන්න බාරක් නිින්ද කියනවා වාස් නමුත් මේ ආනාපාන ආනාපාන අරමුණ දෙනවා රූපාවචර අරමුණ වශයෙන් ආලෝකේ සහන පාවෙලා නේ. ඉතියස්සාව ආන්තික මහා පාවෙලා නේ. නිසා යෝගාවචරය දෙලොවක් අතර අන්නේ දෙලොවක් අතර ඉන්න අවස්ථාවට යෝගාවචරයට මේ පැත්තට මේ පැත්තට වැටෙනවා. යෝගාවචරය මේ කාරණාව දන්නේ නැතුනොත් එimhe භාවනාවෙන් පසුබාටි. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේදී මේ පළවෙනි උපක්‍රමයේ සමත යෝගාසන ක්‍රියාවත් කරන්න අමාරුයි. ඒකට කොට උගක් වෙලාට පමා වැඩි. අරමුණේම උගාකල් සිව් කරන්ට යනවා. ඒ අතරමැද නිින්ද සෑහෙන දුරට ගෙට කොට වෙලා දන්නේ නැහැ. අරමුණේ අතරමැද ගිවිලා යනකොට ඒක බාරත් නැගිටිනවා තමයි මතක් වෙන්නේ. අනේ ඒ නිසා මේ පළවෙනි උපක්‍රමයේ මධ්‍ය අවස්ථාවල් වල දෙවෙනි වෙලාවට යෝගාවචරය මේ ඇත්තටම සමථ යෝගාවචර සාමාන්‍යයේ උපදේශේ නම් අදිෂ්ඨාන කරන්නයි කියලා කියන මම මේ සිල් අරගෙන ඒ වාදීලා භාවනායි කී කරගෙන ඉන්නේ මේ හිතා ගන්න නෙවෙයි මගේ හිත මූල කර්ම පස්සේ ආපහු නැවත යහවා කියලා අධිෂ්ඨාන කරන්නේ. අධිෂ්ඨානේ හරියන වෙලාවලු කියනවා. නමුත් ඒක සමත වශයෙන් තමයි කොහොම ශක්තිමත් වන්නේ කියනවා. ආ මේ වෙලාවට සමත විපස්සනාත් එකතම මතක් කරනවා ධම්මවිචේ සම්පෝඥාංගෙත් ටිකක් හිත දාලා බලන්න. මේ තමයි දෙවෙනි උපක්‍රමය ධම්මවිචේ කියලා කියන්නේ තමන් දන්නා වූ රසවත් හොඳ වීර්යවන්ත සූත්‍ර කොටසක් ඉතින් මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරනකොට අර දැන් ඉස්සලා අපි විපස්සනා යෝගාවචරයක් කතා කරා සියුම් වූ ආනාපාන යෝග පිම්බීම කිදීම අතාරලා කායත හිතේ යොදනවා. එතකොට අරමුණ ටිකක් ලොකු කරනවා. ඒ තමයි සීමාවක් ඇරෙන්නේ. ඊගාට ඊට ප්‍රති ලොකු කරනවා. මොකටද ලොකු කරන්නේ? තමයි තාන්න පොද ඉරිමත් කරවන සුළු. සරුවචනාංශිකේ ගුණ ටිකක් සම්පාදනය වෙන්න ආරාංග ආදී ගුණ ටිකක් මෙහෙ කරනවා. ඒ වෙනසක් තමයි රුචි ගාථාවක් තමයි හිත උපයෝගවත් කරගන්න පුද්ගලිකව මම පාවිච්චි කරපු එකක් තමයි විරිය සම්පොච්චංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති එතන ධම්ම විචේ සම්පොච්චංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති එතන පීති සම්පොච්චංගෝ කියලා විශ්වයේ ධම්මවිචය, විරිය සම්පෝඥංගය, පීති සම්පෝඥංගය ගැන වගේ ඒ කියන පාඩයක් ඕනේ අපි දීපත් කරනවා. ඒකට කල්ලාතිව මතක තියෙන්න ඕනේ ඒක කොහොම මේ නිදිමත නැගිටවන ප්‍රතිජීවක බව තේරුම් අරගෙන තියෙන්න ඕනේ ප්‍රතිනිදි බව. එතකොට ඔන්න පුළුවන් වෙනවා ඒකෙන් නැගිටලා ගන්න. එනිසා ඒ ධර්මයේ උදව් කර ගන්නවා. දෙවෙනි වශයෙන් ඒක අර කයට හිත දොඩ වැඩි තව ටිකක් ලොකු කර ගැනීම තමයි මේ ධම්ම විචේ වශයෙන් මානසිකාරය ටිකක් ලොකු කරලා බලනවා බැන්නම් ධම්මවිචේ වශයෙන් තමන් උනන්දු කරන සුළු ගාථා සූත්‍ර කොටසක ටෙස්ට් එකකට. එහෙමත් බැරි නම් තමන්ට පුළුවන් මේ සූත්‍ර කොටස්ම ඇහෙන්න කියන්න. සත්‍යයනාවතෙන් කරන්න. එහෙම සත්‍යයනා කිරීමක් අර සමූහ භාවනාවලදී නම් ඉතින් කවුරුත් තේරුම් අරගන්න වෙනකොට ඉතිවන්නේ නෙවෙයි. නමුත් තමන්ට ඇහෙන මට්ටමට නැත්නම් Tamange හිත නැගිටවා ගන්න මට්ටමට සීමා කරගන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් අපි හන්දාවේ ඔක්කොම ළඟ තියලා පිරිත් ටික සත්‍යයනා කරනවා වත් පිරිත්. ඒ සත්‍යයනා කරනකොට Tamange පිරිත් දාන්නේ නැතිනම් ඒ පිට ඉගෙන ගැනීම උනන්දුව තියෙනවා පොත් බල බලා ඉන්නකොට කවදාකවත් ඉඳට යන්නේ. නමුත් යම් වෙලාවක මේ සූත්‍ර දන්නවනම් ඉතින් ඒක නිකන් මේ කැදර් චන්ද්‍රක් විවෘත කරුවා වගේ ඒක විවෘත කරලා තියලා ඔහේකින් කියාගෙන යනවා. කියාගෙන යනකොට දන්නේම නැහැ එක්ක හිත නින්දට යනවා එහෙම නැත්නම් අදාළ නැති සූත්‍ර කොටසක් කියවෙන්න පටන් ගන්නවා. ඒක මොකද අර ඒ ඒ තැනට යෙදී ඒ ඒ තැනට යෙදී යුතු වීර්ය ප්‍රමාණය යෙදෙන්නේ නැත්නම් අර පුරුතර කරන වැඩේ නිසා හිත බල්මත් වෙනවා. අන්න ඒ වෙලාවේදී එක ප්‍රශ්නයක් තමයි මේ කරන සූත්‍ර කොටස් වල අර්ථය ගන්න අර්ථය තේරුම් අරගන්නට ධර්ම විචේත ඒක යෙදුව තන්නර නිදන ගතින කියනවා එහෙම නැත්නම් ඒක ඉතේ මද වේගයකින් මද සත්‍යකින් සත්‍යයනා කරන වෙනුවට බලවත් සත්‍යයනා කරන්න පටන් ගන්නකොත් ඉන්න බලන්න ඒ උගත් වෙලාවට හොඳ පුරුදු මේ දෙදෙස් පුරුදු කාර්යයට රෑම සහනේ වගේ මැද රාත්‍රී මේ සරු රාත්‍රී පිළිත් කියනකොට මේක සිද්ධ වෙන්නේ තියෙනවා. උගත් වෙලාවට වෙන්නේ පිළිත් දන්නේ නැති නිසා පොත බලන්න වෙන්නේ සානිකමට කැඩෙනවා නැත්නම් දන්නාකමට කරන්න ගියාම වෙනවා. භාවනාදිත් මේකමයි. අරමුණ හරි අරමුණ පෙරට වාගේ වෙනවා. රතු නඩක් ඉදිරියේ තියෙනවා. ආ නේද කොට පොටක් ඔය ඇත්තට ඒත් වෙලා හොඳයි. දැන් ඉතින් එච්චර මෙනේ කරන්න ඕන නැත්නම් ඔය යන්න අරිනවයි කියලා අත අරපු ගමන් මේන්න මේකට එනවා නම් නැවත මෙනේ කිරීමෙන් බලන්න ඕනේ. සමවිචේත හිතවදා බලන්න ඕනේ. ඒක නැත්නම් අර සත්‍යයනා කරනවා වගේ ඒ කොටසත් ලෑස්ති කරගෙන ඉන්නවා. එක එකන එක එකන එක එක පාඩ සූදානම් කරන්න තියෙනවා. ඒ සර්වඥාන්සේ විසින් අර චතුරංග සමන්නාගත වීර්ය සම්බන්ධව කතා කරන සූත්‍ර කොටස්. ඒව නැත්නම් මේ කුලෙන් ඇනිලා ඉන්න ඔබලට මොන මර නිින්දක්ද කියලා මේ ਸਰවච දේශනාවල සඳහන් කරලා තියෙන කොටස් මෙතෙන් සත්‍යන වශයෙන් ඉදිරිපත් කරගන්නවා. ඒක ඇත්තටම මේ ඇති தത്വයට කාරණාවට විරුද්ධ වෙන ಜಾති සූත්‍ර කොටසක් වෙනවා. ඒ නිසා ධර්ම විචේ කරන්න බෑ සත්‍යයනා කරනවා. ඒක කරන්න බෑ. ඊට වඩා ගුරුසු පක්‍රමයක් තමයි ਸਰවචන සඳහන් කරන්නේ. තමන්ගේ ඉන්නේ ඉරියව්වේ ඉඳගෙන මුණ අතපය ටිකක් අත ගන්න. සුළුදිවට කියලා කියන්නේ වටේ ගමන් කළා වූ රුධිරය මමත වේගවත් කරන ආපු රුධිරය ක්‍රමයෙන් නතර වෙලා මධ්‍යස්ථගත මේ ඉදරන් වලට පමණක් රුධිරය හැපීම සිද්ධ වෙනවා. එතකොට හැමත ලේදිනේ ඒක නිසා ඔය නිින්ද ගියාට පස්සේ මතුරු කාස් දැනෙන්නේ නැහැ සමාල්ලාට මතුරු පන්නේ නැහැ. මොකද කන්න මතුරුන් ලේ මතු පිට නහරවල පිපිලා නැහැ. අතුරට යනවා. මේ නෑමෙන් හෝ එහෙම නැත්නම් අතගෑමෙන් හෝ සම්භාහණය කිරීමෙන් කරන්නේ ඒ දුකට ධාරාව නැවතත් අර හැම මට්ටමට ගේන එක. ඒ නිසා අතගෑම මූණ අතගෑම වගේ දේවල් ඒකේ හාස්‍ය ජනක කොටස නම් කන් දෙකෙන් අදින්නේ කියලා කියනවා. හොඳට හිතෙන්න කන් දෙකෙන් අදපුවාම රත් වෙලා එනවා. ඒක මේ නිදාගෙන ළමයි දැක්කම ගුරුතුරු කියලා කණෙන් ඇදලා දෙකක් පස්ස පැත්තට ගහන්නේ දේවලේ. ඊට පස්සේ අර නිින්ද මොනවාකට ආයේ පාඩම බොහෝ වෙනත් නිින්ද යනවා. සරුවචනාන්දේ මේකට සමන්තව මතක් කළ දීලා තියෙනවා මූණාත පය ටිකක් අපේ ගන්න නැත්නම් අතුල්පතුල් දෙකේ හේම සම්භාණය කරනවා. ඒක මේ අලුත් උපක්‍රමයක් ඒක. කොහොම නමුත් සම්භාණය ගැන හිත යොදනවා නම් අත් දෙකේ මේ මැද ඇඟිල්ලට අදාළ ඇට පේරිය ඇඟිලි පුරුක ඇඟිලි තුඩේ ඉඳලා මැණික් පතුව දක්වා දිගට පිටකරණයක්. මේක දිගේ තමයි ශරීර ශක්තියත් ඒ වගේම උද්වේගකර නායු ඔක්කොම වැඩ කරනවා. ඒක කරනකොට අරමුණේ නෙවෙයි හිත. අරමුණේ හිත නෙවෙයි හේතුව දන්නවා අපි නිදිමත තියෙන බව ගන්න. ඒ නිදිමත තමයි මෙනෙහි කරලා බලුවා. පච්චහයනා කරලා බලුවා නැත්නම් ධර්ම විචේ දෝලා බලුවා. අත්කාල බලුවා බෑ. එහෙමනම් එහෙම මිදගෙන ඒක අපේ ඇඟිලි ටික විශේෂයෙන්ම මැද ඇඟිල්ල උඩට වල්ලා හරියට තද කරලා ඉහළට පහළට මිනිකාට මිනිකාට යනකොට ආයතරයක් අර හේදාව ඒ ගමනේ මතු පිට වෙන්න පුළුවන්. සර්වඥ දේශනාවේ සඳහන් වෙන්නේ මූණ අතපය අත ගෑම සහ ඒ කන් කෙටි වලින් අදින එක. එතකොට මේක රත්ලා ඉන්න පටන් ගන්නවා. ඒ විදිහට කරන්න බැරි නම් නැත්නම් ඒ විදිහට කරලා උත්තරේ නැත්නම් නැගිටලා ගිහිල්ලා අල්ලතර මූණ හොදන්නේ. දැන් ඒකට පරිහරණය කරන්න. කියන යෝගාවචරයට සටනට අභියෝග කරලා සටනට පෙළඹිට වෙනවා. ඒකත් කරලා බැරි නම් වේගයේ සක්මන් කරන ඉරියව්ව මාරු කරන්න කියන්නේ. ඒකට නවීන ගුරුවරු කියලා තියෙනවා තව හොඳ උපක්‍රමයක්. සක්මන් කරනකොට පස්සෙන් පස්සට සක්මන් කරන්න කියන්නේ. සාමාන්‍ය දලාකුණත් මේක සාමාන්‍යයෙන් කරනවා මම දැකලා තියෙනවා යෝගාවචරයෝ උත්සාහ කළා තියෙනවා මමත් නමුත් පෙරදී ඉස්සරහා උත්සාහ කෙරුවොත් එමේ කියයි මේ භාවනා කරන්න කියලා පිස්සු වැදිලායි කියලා තමයි හිතේ නමුත් මේක නිින්ද නැති වෙලාවේ ටිකක් කරලා බලන්න වටිනවා දැන් මොකක් උඩ පාය තියායිද පිටිපස්සෙන් ගෙහෙලවලා කුඩා මොලේ හරිය බිමට අදගෙන වැටෙන්න වැටෙයිද කියලා පිටිපස්සෙන් පිටිපස්ස අඩිය තියෙන තියෙන වාරයක් පාසා හිත පුදුමාකාර මේ ආත්මය පිළිබඳ බයෙන් ඇති ගන්න පටන් ගන්නවා ඒ නිසා නිින්දක් නැහැ නිසා නිදිමත වෙලා සක්මන් කරනකොට වේගයෙන් සක්මන් කරන්න කියලා කියනවා. එකක් නවෝපක්ෂ උපක්‍රමයක් තමයි උත්සාහ කරලා හරි කියන ක්‍රමයක් තමයි මේ පිටිපස්ස පිටිපස්සට සක්මන් කරා. ආනිම සක්මන් කරනකොට ඒ යෝගාචර ගන්න ඉන්ද්‍ර කියන අර පළවෙනිම කියන නින්ද කර්ම සංඥාව කියන එක බොහොම බලවත් එකක් වගේ. මේ කියන හත් ක්‍රමේ මහාර කියන අත්දරුවචනාති කියන සාර්ථකව සතනේ පසුබට මොකද සාර්ථකව පසුබහිනවා කියලා කියන්නේ සිංහ සංඥාවෙන් උත්තාන සංඥාවෙන් යුක්ත නින්දට වැටෙන්නේ කියන්නේ. එතකොට එහෙම නැතිනම් කරන එකම ප්‍රයත්නයක උත්තරේ නැත්තම් දිටා ගන්නෙත් නැතුව මේ කාලය ගත කෙරුවොත් වෙන්නේ හිතක් අවස නැති වෙන එක. ඒක නිසා මම අතවල් වෙලාවෙ කිච්චමයි කියන සංඥාව ඇතුව නින්දට වැටෙන්නේ කියලා. මෙන්න මේකත් පේන තියෙන පසුබාන කරදිලා පස්සට යන අවස්ථාවක් කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ සතර ඉරියව්වෙන් තොරව රහත් චතුර්ථේ බලනකොට මෙතනදි තමයි හරි. එතකොට උන්වහන්සේ තිබුණේ ඒ වෙනකොට අධික යදෝනක් අධික වීර්යයක්. එනිසා හැම උපක්‍රමයක් කරගෙන ඒ වෙනකොට හිතේ සක්මන් කරමින් උදේ වෙනකම්ම මේ පස්චිම යාමේ සක්මනේ ගත කරේ. ගත කරලා හරියන්නේ නැහැ අවසානයේ උත්තාන සංඥාවේ සැතපෙන්න කියලා ඇඳේ මොර්පය ඔසවන කොට්ටේ ඩෝඩු වැටෙන්න අතරමැදදී ආවල් හිටගෙනත් නෙවෙයි ඉඳගෙනත් නෙවෙයි නිදාගනිමුත් නෙවෙයි ඇවිදිමුත් නෙවෙයි හතර ඉරියව්වෙන් තොරව ඒ අත්‍යන්ත අවස්ථාව අවශ්‍ය මේ මොහොතකට තුන ඒ නිසා ඕන වෙලාවක මේක එන්න පුළුවන් යෝගාචර මේ ක්‍රම අට මතක තියාගෙන ඉන්න ඕනේ මේවා එකක්වත් පසුබෑමක්වත් වැරදිලක්වත් වැරදිලක්වත් නෙවෙයි කොයි වෙලාවෙත් ක්‍රියාත්මක කරන්න වෙනවා ඒ නිසා නිින්ද තියෙනකොටම නෙවෙයි අර මේ සක්මන් කරන කරන වෙලාවේදී නැත්නම් මූණ හොදන වෙලාවේදී සර්වචන සඳහන් කරන හොඳට ආලෝකයේ තියෙන දේවල් දිහා බලන්න ආලෝක සංඥාව ඇති කරන්න කියලා ඒ උපක්‍රමයේ ගත්තත් නිින්ද එන්නේ ඉස්සරලාම ආලෝක සංඥාව ඇති කරගෙන තියෙනවා. අරුණාගින වෙලාවට ඒ නැගෙන ඉර දිහා ඇස් එක වහගෙන ඇස් දෙකේ ඇස් පිල්ලම් උඩට වටන ආලෝකයේ දිහා අවදිමත් කෙනෙක්. එහෙම නැත්නම් හොඳ මත් සාහන වෙලාවක පිරිසිදු විදුලන සුදු අහස දිහා බලලා ඒකෙන් ආලෝක සංඥාව ගන්න. ඉර බහගෙන යන වෙලාවට නැගෙනහිර අහසෙන් අහස දිහා අද්දක වහගෙන බලන ජීවි සංඥාව ගන්න. එහෙම නැත්නම් හොඳ ආලෝකවත් විදුලි බුබුලක් හෝ දෙයක් දිහා බලලා ආලෝක සංඥාව. එහෙනම් තමයි ධර්ම හුදුවට භාවනා කරන ප්‍රබාසර ආලෝකය දක්වපු වෙලාවේ ආලෝක සංඥාව ගන්න. ඒක එකක්වත් මේ නිින්ද කියලා කරන්න බෑ කලින් අතු කරලා තියෙනවා. සක්මන් කරන එකත් නිින්දට ප්‍රතික්‍රියා කරන සක්මන හොඳට අත්දැකලා බලලා තියෙන සාමාන්‍ය වෙලාව. ඒ නිසා ඒවාතර තීරුම් අරගන්න ඕනේ මේ නිදිමත කියලා කියන්නේ මූලිකයේ යුක්තක්මයි. මේ අර අපි පළවෙනි මේකේදී සඳහන් කරානේ සංඥා වෙනස් කරනකොට මූලික මුලමදාක බලන්නේ නැති කරන අදහස් තමයි මේ හුඟක් වෙලාට එනවා විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයට බලවත් ඒ පැමිණෙනවා. ඒ පැමිණෙන වෙලාවල් වල ධර්මයේ තරණ ධර්මයේ ආරක්ෂාවක් ලබා දීම සඳහා සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර භාවනා කරන්නේ. ඕන වෙලාවක එන්න පුළුවන් මේක. ඒක නිසා පිටසක් එක්ක භාවනා කරනවා නම් සත්‍ය ආරිනකොටම නැත්නම් බුදු පිළිමයක් දකිනකොටම මේ පරිසරය දකිනකොටම තමයි තේරෙනවා අපි මේ රජ දපක්වත් වෙන දෙයක් හොයාගෙන යන එකක් නෙමෙයි නිරාමිත ප්‍රීතියකින් කරන දෙයක්. ඒ නිසා මම මගේ ජීවිතේ තියෙන තියවා නැති වෙන නැතිවා මේක පිළිබඳව අපේක්ෂාව ඇතහැරලා යනවා කරන්න කියලා ඒ ලක්ෂණ වලින් ලොකු හයියක් ඇති කළ වෙනවා. මොකද එහෙම නැතුව තනියෙන් භාවනා කරන්න ගියාම බියක් ආවොත් එහෙම පොළොව බලාගෙන යන්නේ. කෙලවරක් කරගන්න බැරුව අර බිය තමන්ට පැන පැන පහර දෙනවා. වැද බැඳගෙන පහර දෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ. Taman මේ පතු පරමාර්ථයෙන් ලෝකයාගේ නම් ගුණාව ලබන්න මම භාවනා කරනවා ඒ කියන්නේ ශූන්‍යාකාරය අභිරමණය කරනවා කියා පාන්න මේ භාවනාව කරන්නේ ඒ නැත්නම් ඒ සාන්ත සුන්දර භාවයේ සඳහාද ඒ සඳහා කරනවා නම් ධම්මෝ විනානත්ති පිතාච මාතා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිය ආදී වශයෙන් අපිට මෙච්චරමයි තියෙන්නේ ධර්මයමයි නිසා අපිට මේ වෙලාවේ තිබියක් ඇතුළට ආරක්ෂාව කියන ධර්මයමයි කිය. ධර්මයේ තියාමයි ධර්මය. සූර්යයන්තර දාහට යන්නේ නැහැ. වතුරන්ට යන්නේ නැහැ. කෝවිල් ගාණයන්ට යන්නේ නැහැ. තමන් ධර්මයේම පිළිපිට කරගන්න හදනවා. මේ ධර්මය කවදාකවත් අස්වාභාවික හෝ හේතුඵල ධර්මයෙන් පිට ගිහිල්ලා ආරක්ෂාව සලසන්නේ. ආරක්ෂාව සලසන්නේ හේතුඵල ධර්මයට පක්ෂවත්. හේතුඵලස්ස ධර්මයට ගැළපෙන තාවකයි. තමයි යම් ආකාරයක ධර්මයේ රකින්නවද ඒ ආකාරයක ධර්මයේ සමාව රකින්න. අපි සීල ධර්මේ නම් රකින්නේ සීල ධර්මයේ විසින් අපව රකින්න. අපිට සමාජ ධර්මයෙන් ආරක්ෂාවක් සීල දකින්න ලැබෙන්නේ. ඒකෙන් තමයි අපි සීල සමාධි දෙකම නැත්නම් සීල ශික්ෂාව සමාධි ශික්ෂාව එහෙම නැත්නම් කියන සීල සාසනය සමාධි සාසනය කියලා සීල සාසන සමාජ සාසන දෙකම කරනවා නම් අපිට සීල සාසන සමාජ සාසන ආරක්ෂා ලැබෙනවා ප්‍රඥා සාසන ආරක්ෂා ලැබෙනවා සීල සමාධි ප්‍රඥා කියන ආරක්ෂා ධර්ම තුනම රකින්න නම් අපිට සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා ඉතින් අපි තේරුම් ගන්න ඕනේ සීල ආරක්ෂාව අපි අපි අපි අපි පූර්ණ කාලයේ සීල ලැබෙනවා නම් මොකක්ද ධර්මයෙන් අපිට දෙන ආරක්ෂාව දරුවචනා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් සිල්වන්ත නම් එයාට හතරාකාර බයකින් වෙන් වෙන්න පුළුවන්. අත්තානුවාද බය, තරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියලා. තමන් තමන් දෙස් දෙනවා කියන දෙයක් සිල්වතෙකුට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනේමට අනුන් බණීවි. දෝෂ ලෝකයා දොස් කියාව කියලා සැකයක් මම මේ අනුන් දෙන දෙයක් කාලා අනුන් දෙන දෙයක් අඳගෙන අනුන්ගේ මේ දේන ආදරගෙන අනුන්ගේ බේදක් පාවිච්චි කරගෙන ඉන්න මට මේ දෙන්න මිනිස්සු බණී කියලා සැකයක් කවදාකවත් සිල්වන්තයටත් වෙන්නේ. බලානුවාද බයක් එන්නේ. ඒ වගේම මට මේක නිසා අපායට යන්න වෙයි නැත්නම් රජු මේකට දඬුවම් කරාවි. නැත්නම් මේ දාන දීපු ඇත්තයිට මගේ මේවා ඉල්ලුවොත් මම කොහොමද දෙන්නේ? මට දඬුවම් විඳින්න වෙයිද ඕකේ? ණයට අරගෙන කාපු මිනිස්සෙක් වගේ දඬුවම් බයක් එන්නේ නැහැ. අඩු ගන්න කොටින්ම කියනවා සීල් නීතිය වැඩ කරන්නේම නැහැ. සිල්වතාට. සිල්වතා සීල් නීතිය වැඩ ගන්නවා. ස්වාමීන් වහන්සේ වගේ ඉඳගෙන. දාහ වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව Taman දන්නවා මේ කටයුතු කරන සීලයක් සඳහායි සීලය රැකගෙනයි කියන්නේ. ඒ නිසා ඒ වගේම තමයි මාර්ග මොහොතදී කවදාකවත් අනේ එලකින් පළට ඇදගෙන වැටුණා වාගේ මම මරණයට වැටේදෝ විගතව නිරේ පත්‍ය වේදෝ කියලා බයක් නැහැ. ඒ මොකද Tamanගේ සීලය තියෙන නිසා. ඒ සාර සංස්කෘත ශෝකයක් සඳහන් කරනවා ආහාර නිද්‍රා බය මේ තුනංච සමාන මේතං පශුහීර් නරාණ මේ ආහාර දෙවීම කියන මේ අපි ගත්ත තුන්වෙනි මාර බලවේගය කියන කුප්පි භාෂාව නිත්‍යාව කියලා අපි ගත්තා මිනිහ. ඊට විද්දේ බය. මේ අපි සාකච්ඡා කරන්නේ අන්තිකමයි තුන ධර්ම. ඔය හතරෙන් නම් මිනිස්සය තිරසනයි සමානයි. ආහාර මිත්‍යා බය මේ තුනංච සමාන මේතක් පශුහි සමාන නරාණ. පශු කියලා කියන්නේ මේ තිරසන් සත්තුන්ට නරයන්ට දෙක වෙනසක් නැහැ. ධර්මේන තේෂා මධිකේ විශේෂ මේ නරයට තියෙන ලාභය තමයි සීල ධර්මයේ තියෙන යත්තට ඕන රකින්න සමාධි ධර්මයේ තියෙන ඕන රකින්න ප්‍රඥා ධර්මයේ තියෙන ඕන රකින්න සීල ශික්ෂාව තියෙන ඕන රකින්න සමාධි ශික්ෂාව තියෙන ඕන රකින්න ප්‍රඥා ශික්ෂාව තියෙන සීල සාසනයේ තියෙන සමාධි සාසනයේ තියෙන ප්‍රඥා සාසනයේ තියෙන යම් ආකාරයකට මේ සීල සමාධි ප්‍රඥා දෙකෙන් අධිකම විශේෂයක් නොලබුවා නම් ධර්මයෙන් හීන පශු හීන සමාන කියන. ධර්මයෙන් තමයි කීයේ සමාන ප්‍රත්‍යාවෙන් හීනයි නම් නරයා ඒ අර පිටසන සමාන. ඒකම මේ බය පිළිබඳව හෝ නිදිමත පිළිබඳව හෝ ආහාර ගවේෂණය පිළිබඳව හෝ මෛත්‍රී සේවනයේ අපිට මේ මේ මේ වාගේ ප්‍රත්‍යචාර ජීවිතයක ගැලපෙන්නේ මේ හතර නම් අපි මේ හොයාගෙන යන්නේ ඉතින් අපි මිනිස්සුෙක් වුණා කියලා කිවරක්. අපිට තිරිසන් ලෝකෙ මේ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් පහදුලියම තේරුම් ගන්නකොට තිරිසන් ලෝකෙට ධර්මයෙන් නම් ඇති වැඩක් නෑ. සීල සාසනය තිරිසන් ලෝකෙට නෑ. සමාධි සාසනයක් නෑ. ප්‍රඥා සාසනයක් නෑ. ඒක නිසා ඒක තියෙන කෙනා නැත්නම් තියෙන මිනිහා ඔළුවක් තියෙන මිනිසයා ඒ ඒ සීලෙන් තමන් විශේෂත්වයකට පත් කරගත්තේ නැත්නම් ওই සීල ආරක්ෂාව සීල බයෙන් දුරු වෙීමක් වෙන්නේ නෑ. උගා වෙලාවකට මේ භාවනාවදී ඇති වෙන පුංචි ටිකක් වෙනකොට මේ සීල පිළිබඳ සැක කරනවා. ඒක සමහර වෙලාවට සාධාරණ සැකයක්, සමහරට අසාධාරණ සැකයක්. ඒකට හේතුව සීලයට එහාදී ආව සමාධි ආරක්ෂාවක් සමාධි ශික්ෂණයක් පුරුදු කරලා නැති කෙනාට මගේ හිතේ සමාජය මේලා තියනවද නැද්ද කියන මේ සීලෙන් අඩුපාඩුවක් වෙන්න බෑ කියනවනම් එයා කියන අඩුපාඩුව හදාගන්න පුළුවන් එකක් ඒක මට යට කරගෙන යන්න පුළුවන් කියලා ගලපගන්න ක්‍රමයක් නැත්තම් සීලේ පමණම නැත්නම් ඒකත් පිළිබඳව දෙවිදි දහරුණක් හිට දෙකට ඇදෙනවා නම් ඒක උනවදාම විනය කර්ම කර කර ඉන්නවා මිසක් ඒකෙන් ගොඩ එන්න බැරි. ඒක නිසා සීලේ පුළුවන් කරලා තියෙන්නේ අර කියන්න ආ වූ අත්තානුවාද බය, දණ්ඩ බය, මේ පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියන එක විතරයි. සමාධි ආරක්ෂාව රැකලා නැත්නම් සමාධිය ආරක්ෂා කරලා සමාධි ධර්මය රැකලා සමාධිය ධර්මමය සමාධිමය ආරක්ෂාවක් තමයි ලැබෙනවා නම් දීවර්ණ වශයෙන් හිතේන ආවේගය එනකොට තමයි ඒක ස්වාමිත්වයක් තියෙනවා. මෙන්න ඒක නම් හැබෑව නමුත් මට කවදාකවත් මට බැඳගෙන වද දෙන්න බෑ. මට කෙලවරක් නැති වදයක් දෙන්න බෑ. තාවකාලිකව ඒ මම ඒ වෙලාවේදී මුලමදාක බලනවා. සුන්ද වෙනකොට මම මේ මුල මැදාක බලනවා. බය එනකොට මම මේක මුල මැදාක බලනවා. වෙන ගවේෂණ හිතවිලි එනකොට ප්‍රවේශන හිතවිලි එනකොට ඒක මම මුල මැදාක බලනවා. ඒක අනිවාර්යයෙන්ම ධර්මානුපස්සනාවට එන එකක්. ඒ නිසා මේ චිත්තානුපස්සනාවට එන එකක්. ඒ නිසා මම මේක බලන්න ඕනේ කියලා ඒ පුද්ගලයා සමාධිය ඇති කරගත්ත කෙනා මානසික ආවේගය එනකොට ඒක දිහා බලන එකයි කරන්නේ. විපස්සනාට නම් වෙන එකයි කරන්නේ. එතකොට ඒකට පිළියම් කරන්න යන්නේ බාහිරින්. ධර්මයෙන් එහාට කිසි සැපිලියම් කරන්න යන්නේ. ඉන් එහාට ගියා වූ විපස්සනාව පිළිබඳව. එහෙම නැත්නම් විදර්ශනා නැත්නම් ප්‍රඥා සීල ප්‍රඥා දාස්මේ කටයුතු කරන කෙනාට නම් මේ ඔක්කොම සෙල්ලම් බඩු විතරයි. නැත්නම් ගොඩනැගිල්ලක් හදන කෙනාට ගොඩනැගිලි අමුද්‍රව්‍ය වාහන. අනිවාර්යයෙන්ම දරගන්න ඕනේ මේ මහා බලවේග අනිවාර්යයෙන්ම මේවට අහු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේවා ගොඩේ මම ඉන්නේ අන්නේ වගේ වැදගත් පරිශීලනයක් කරන වෙලාවක කියලා ඒ ඒ ඒ දේ හිතේවල ඒකත් එක්ක වැඩ කරනවා. ඒක මට ලැබිච්ච දුර්ලභ අවස්ථාවක්. මේක පන්නන්න ඕනේ. මම මේකේ උපරිම මුලමෙදාක බලන්න ඕනේ කියලා. ඒ ප්‍රත්‍යසාසනේ වැඩ කරන කෙනාට ප්‍රත්‍යසාසනයට ගැළපෙන ආරක්ෂාවක් වෙනවා. මේ වගේ දේවල් එනකොට හිනහාවි. මරුට හිනාවේ උසියලුනි මරුට හිනාවේ කියලා ඉස්ස පරණ කවිවලෙම මේ ප්‍රවෘත්ති කියන්නේ ඒ සිංහලයන් මේ මහරයට කැප කරන්න පාවා දෙන්න හදන කන්නේ මහරයට හිනාවේ. මේක තමයි මේ සාරවත්යන්න්ද මෙතන මේ ප්‍රධාන සූත්‍රය කරන්නේ. මාත්‍ය මාරය එන්නේ නම් යාළු ස්වරූපේ. නමුත් හඳුනනවා මෙයා කවුද කියලා ඊට පස්සේ යාට කියනවා හොඳයි බොහොම හොඳයි කරුණාමයිති කියලායි. ඒක ඇති කෙනෙකුට ඔයා කියලා කියන්නේ. මගේ බෝධිත්‍ය අඩුපාඩුවක් නම් මම මේකට පාර දෙනවා. ඔබ දැනගන්නේ ඔබේ කරත්තෝ මේක නෑ. ඉතින් මාරයට hina වෙන්න පුළුවන් වෙන්නේ මොකද්ද? උන්වහන්සේ ප්‍රඥා සාසනෙම තමයි සස්තර සලකන්නේ. ඒ නිසා ධර්මාරක්ෂාවක් නැතුව නම් මේ බය විතර පහළ වෙච්ච වෙලාවක යෝගාවන පොඩේ තහම් වෙන්නේ. මේ නිසා මේ ආහාර ගවේෂණ ඒ තමයි පරිේෂණ තෘෂ්ණාව නැත්නම් මේ දීති මත මේ බය වගේ ආපුහම කරුණා කරලා බුදුරට කියා. කවදාකවත් බුදුරට ශිෂ්‍යයන්ට තනියම හොයන්න පුළුවන් දේවල් නෙවෙයි. නොවන දෙයක් නෙවෙයි එනවයි කියලා කියන්නේ ඌනියමක ප්‍රතිඵලයක් එහෙම නෙවෙයි. මේ භ්‍රමචර්ය ජීවිතයේ අවධානයක් නෙවෙයි. අනිවාර්යයෙන් මෙන්න ඕනේ මෙව නැතුව නම් කවදාකවත් ඔය ලෝකෝත්තර ත්‍ත්වයකට හෝ අනුගානේ රූපාවතර ත්‍ත්වයකට ත්‍යාග ගන්න අමාරුයි පොතේනවා. අභාග්‍ය කියලා කියන්නේ මෙව එනකොට බොහෝ දෙනා තව තව තනි වෙනවා. තනි වෙලා තනියම හොයන්න පටන් අර ගන්නවා මෙතන මොකද වෙලා තින්නේ ඒ කියන්නේ කොහොමද මේ මම භාවනා කරන්න ඇවිල්ලා නැති දුකක් නෙමේ පැටවිලා තියෙන දෙතර ඉන්නකොට මේවා මොනවත් නැහැ කියලා අරවා පිළිබඳව තනියම කල්පනා කරන්න කරන්න කරන්න ඒවා පැතන කනගතියක් තියෙනවා නිතිමතත් මේක තියෙනවා මේ බයත් මේක තියෙනවා විවිධාකාර දේවල් හොයන තෘෂ්ණාවෙත් මේක තියෙනවා සාකම සාසුත් කරනවා කියලා කියන්නේ ත්‍රිපස්සන අනුකහිතයක්මයි ඒ තමන්ට වෙච්ච දේ තමන්ගේ ඥාන මට්ටමට මට මේ වෙලාවේ ආවේ මෙන්න මේ ආකාරයෙන් ආවේ මම මේ විදිහටයි වැටුනේ මම මේ විදිහටයි මේක ගොඩ ආවේ මම මේ විදිහේ උපක්‍රම පාවිච්චි කරයි කියලා ධර්මානුකූලව ඒකට ධර්මතා එහෙම තමයි ස්වභාව භාව ලක්ෂණ වශයෙන් මේවා දැක ගන්නට හැදුවොත් නම් මේ යෝගාවතරගේ සක්කාය දිට්ඨිය එක්කරි එහෙම තමයි හංගන්න හදනවා නම් ඒවා උඩේ නරක වෙලාවකට ඒ නිසා කියාපාන්න හොඳ නැtei කියලා හිතනවනම් සක්කාය දිට්ඨියමයි වැඩේ. මමයාගේ තියෙන මේ අඩුපාඩුකම් දකින්න කැමති නැතුව මේ මමයා තේරුම් ගන්න තමයි. ඒ නිසා බය කියන එක බොහොම සාධාරණ දෙයක්. ඒ බයෙන් හේතු කියන. ඒ නිසා ගුරුවරයා තමන් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. ඒ යෝගාවචර කියන දේ බොහොම ඉවසිල්ලෙන්. සුඛ සමාධියේ තෝ අහුන් කන් දීලා ඒ යෝගාවචරයට හේතු කරලා දෙන්න ඕනේ මේ බය එන්නේ නැතුව නම් කවදාකවත් ඔය යුද්ධෙක ඉඳලාට බෑ. එන්නම ඒක අරගෙන තමයි ජය ගන්නම ඕනේ. කුංචු කුංචුව ජය ගන්නකොට නම් ඕනේ ලොකු ලොකුව ජය ගන්න තමන්ට ආත්ම ශක්තිය ඇති වෙනවා. ඒක තමයි තමන් අපි හේතු වෙන්නේ කාටද? බුද්ධ රත්නයට හේතු වෙනවා, ධර්ම රත්නයට හේතු වෙනවා, සංඝ රත්නයට හේතු වෙනවා, ගුරුවරයාට හේතු වෙනවා, ක්‍රමයට හේතු වෙනවා, ස්ථානයට හේතු වෙනවා, සත්‍යප්‍රචාරින් වහන්සේලාට හේතු වෙනවා. ඒකටනේ අපි මේ මහාන උනේ. ඒකටනේ අපි මේ ආරණ්‍ය ස්ථාන වැඩ කරන ඇත්තෝ එක ගත කරන්නේ. කැටි වෙලා පස්ස ගන්නවා නම් පසු බානවා නම් කවදාකවත් අපිට මේ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා බිය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ කිසිම කෙනෙක් හිතන්න අමාරුයි ඒක නැති කෙනෙක් ඉන්නවා කියලා. එනවා. ඊදාකාරෝණි කියනවා. දැන් මේ සර්වචනාංශයට මාර සේනාවල් එක ආපු වෙලාවේදී සඳහන් කරනවා ඉතකම්ම සරුවත් මා බෝසතාණන්ති වැඩ කරනකොට දෙවි ගොල්ල බ්‍රහ්ම ගොල්ල භූමාට දෙවියෝ හැම කෙනෙක්ව වට කරගෙන දැන් පෙළපාලියා දැන් මේ බුදු වෙන්න ආදාන ඔක්කොම වට කරගෙන ඉන්නවා දැන් ආසන්නේ කිට්ටුවක ඉන්නවා කියලා සරුවත් වශයෙන් කවුරක්වත් හිටියේ නැහැ පස්සක මහන්සේ වෙලාවේ ඈත්ලා ගිහිල්ලා ඉතින් මේක කරගෙන ඉන්නකොට තමයි මාරයා පොට්ටක් කොල්ලගෙන එනකොට අර අත්තු සීසීකට දිව්වා කියලා එකම දෙවියෙක්වත් එකම ධර්මයකවත් කාටවත් වෙන්න බැරි වුණා කියන්නේ. තනි උනේ Taman විතරම. ඊට පස්සේ මාරයල කිව්වා මම ඔබට එකයි කියන්නේ ඔය පොළොව ඔබට උරු නැහැ. උරුම නැහැ. නැගිටලා බලන්න. සරෝජනගේ කල්පනා කළ බැලුවා ticket ඕම පස්සට පාරමිතා පාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් පුරණතාවයි. මම මෙච්චර ප්‍රදේශයක් මේ ආත්ම ශක්තිය දිනු කරන ආબોධි ශික්ෂා පඩානාව මට දැන්වත් ඒක ඉපදින්න හිතෙන්නේ මුතු වෙලා විතර මම අතාරින් මුතුේ මාය කියලා කියන පංගස්ලාල්ල ගන්න පොළේ ඔය පොළේ මට අයිරු මයිත් නෑ පළේ මේ සර්වඥාන්සේ කල්පනා කරන මේ දැන් කවුද සාක්ෂියට ගන්න අම්මානේ තාත්තනේ එකට වාහනකට පස්සක මානුන්නේ පාරමිතා පුරන කොට අනන්ත හිතයම කවුරුටම නෑදෑ මේ ආත්මෙත් ඇති කවුරක්වත් නැහැ. ඔක්කොම ජයපැම් බොන්න වටක හිටපු ප්‍රශ්නෙත් පේන්නේ නැහැ. දෙවියොත් පේන්නේ නැහැ. ඒලා සර්වඥාන්ත අපදික් කළ භූමි ස්පර්ශ මුත්‍රාවේ මේ අදිස්ථාන කරනවා මම මෙච්චර ලේදන් දීලා මේ අත්‍යස්මත් ලේදන් දීලා සාරා සංකේ කල්පලක්ෂයක් පෙරුම් පිටව සත්‍යනම් මේ හිතප්පපුවක් ඇති ගානකට පොල් පොළොව දෙදලාවා යුපලා වෙවුලාවා කම්පා වේවා මහදෙලෝ සාක්ෂි කියනකොටම හෙල්ලුම් කන්න පටන් අරගත්ත පොළොව. ඒකවල තමයි මායя නැගලා හිටුවේ අතාබයි. අතාබයි වෙන පිටිපස්සට දුවන්න පටන් අරගත්තා. දුවනකොට මෙන්න යා පිටිපස්සේ හිටපු ඔක්කොම මේ දසමාන දේනාවයි අඩු ගානේ ස්වේච්ඡා සේවාවේ හිටපු අලුත් බඳවගත්ත සේවාවක් කාල් වෙලා ඔක්කොම දුවන්න පටන් ගත්තා. ඒ මොකද බුද්ධජානන ආශ්‍රිත පිහිට උනේ ධර්මයමයි. අපි යන්ත්‍ර බඳගෙන හිටියා එහෙම නැත්නම් පස්සන සංස්ථාවක් තිබුණත් දින බැංකු ආයතන තිබුණත් මොන ආයතන මොන සාහසික තිබුණත් ප්‍රශ්නෙට එනකොට නම් තමයි විතර. ඒක නිසා කල්ලාතුම හිතාගෙන වැඩ කරනවා නම් ඌ කොහොම නිකම් මේ ඉතිරේ අදියඳපු ඉදි වාගේ අපිට ඕන කරලා තියෙන අපි ළඟ යම් 100ක් තියෙනවා ඒ 100 සමානව අපිට අපයක් ඒ බය බවක් තියෙනවා. අපිට යම් කිසි සමාධියක් තියෙනවා ඒ සමාධිය සාපේක්ෂව තියෙනවා. ප්‍රඥාවක් තිබුණා නම් තියෙයි. ඊට යයි කියනවා නම් තියෙන්නේ බුදුන් ඇදහිීමෙන් ඇත්තා වූ නිර්භය බව තමයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ සක්මණේදී හෝ පරියන්කේදී හෝ වේවා. බය බයං වා ධම්මිදත්තං වා ලෝමාංසෝ වා මමේව තස්මින් සමේ අනුස්සරියාත. ඉතිපිසෝ භගවා මාගේ භාග්‍යවත් ප්‍රජානවාසේ අරහං නම් වලසේක කිසිම ක්ලේශකින් කැළැසිලා නැහැ. අන්තේ පිටුරුයි මම මේ කොහෙද යන්නේ? මමත් දැන් දාගන්නේ මගේ හිතේ තියෙන කෙනියන්ටයි. ඒ උන්වහන්සේ කවදාකවත් රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කෙලසුනේ නැහැ. ඒ වගේ තමයි මගේ හිත රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කෙලසෙන පුතුන්ගේ තරණයි. මටත් මේ පිවිතුරු හිතම වේවා කියලා අර නිකරසු පුත්‍රජානන්සේ මේ කරනකොටම බය හෙල්ලුම් කලයක්. ධර්මයේ තියෙන වගේ නිර්මල ගතිය, සංඝයාගේ තියෙන නිර්මල ගතියක් එකතු යෝගාචරයට තරණක් තියෙනවා. ඒක බය නැවිච්ච යන ගතියක් තිබුණා බුදුහාඳුරන සමාහට යන්ත්‍රයක් හදලා දෙන්න ඉඩ තිබුණා. තෙල්පේ ටිකක් මතුරලා දෙන්න ඉඩ තිබුණා. නැත්තම් මොනවල් තියාගන්න තිබුණා මේ භාවනා කරන කට්ටිය මේක ඉන්නේ ගහගෙන ඉන්න. නැත්තම් මේක ජීවම් කරලා තියාගෙන මොන්නම දෙයක් අපේවා. කලියද සාධේත මහායාන බුද්ධඝමෙන් ඇතිලා තියෙන විනය කියලා බලනකොට යෝගාවචරය කරන්නා වූ මේ নানা ආකාර විනය নানা ආකාර දේවල් හැම දෙයකින්ම නාස්තිලා යන්නේ විපස්සනාව. හැම දෙයකින්ම නාස්තිලා යන්නේ බය එනකොට බය බැලිය යුතුයි. බය මුලමදාට බැලිය යුතුයි කියන එක තමයි නාස්තිලා යන්නේ. ආයෝගාවතර හිනාවෙන් සතුටු වෙන්න ඕනේ බය එනකොට. නිදිමත එනකොට පරිේශන තෘෂ්ණාව එනකොට ආ මේ දැන් මෙන්නේ අහවලා තමයි මම අනිවාර්යයෙන්ම හම්බෙන්නේ ඊට පෙර හොඳයි මේ ඉන්නේ ඇටි මේ ඉන්නේ ඇටි මේ යන හැටි කියලා පුංචි පුංචි ඒවා තේරුම් ගන්නකොට මතු මත ඊට වඩා බලවත් නිින්දකට බලවත් බයකට බලවත් ප්‍රවේශන දේවල් එනකොට උත්සාහ කරන ශක්තියක් ඇති වෙනවා. මේකදී අපි තේරුම් අරගන්න ඕනේ මෙවුවා එනවා කියන එක හොඳකුත් තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට මේ එන්න ඕනේනේ. මොනෑවිචය ගන්නවා කියලා කිව්වනම් එහෙම ඒක එච්චරම ශක්තිවත් දෙයක් නෙවෙයි සමාහට වැඩි මණිකක් පරිගාණක් කියලා ගත්තා වගේ හදිස්සියකට යමලෙකදී හොයලා බලනකොට බොරුවක් වෙන්න ඉඩ තියෙනවා. නියමයක නම් අනිවාර්යයෙන්ම මේකෙන් ධර්මෙට. ඒකම මේ වායේදී හොඳට වැටෙනවා ඒ සීල උපක්‍රමයට වැඩිය සමත උපක්‍රමය බොහෝ බලවත්. මනින්න බැරි තරම් බලවත්. මේ සමත උපක්‍රමයට වැඩිය විපස්සනා උපක්‍රමය අතිශේෂයි ඒ චිත්තක්ෂණයම ක්‍රියාත්මක කරන අකාලිකයි, ඒහිපත්තිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බයි බින්දුවට රස එන සුළුයි මේ එන්න මේ බලන්න කියලා පෙන්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ ටික ඒ ස්වාකාත උපදේශයේ සාන්දෘෂ්ටිකෝ ස්වરૂපේ එහිපාතිකෝ ස්වરૂපේ පච්චත්ත වේචිතප්ප ස්වરૂපේ ඒ ස්වરૂපේ එක අවශ්‍යයක් හරි තමන් ළඟ තියෙනවා. ඒක ඔය පොත්පත් වල දැනුම එහෙම නැත්නම් ආවා කියන තොංගාවකට වැඩි වටිනවා. අන්න ඒකෙම කරණයි ඒකෙම පිටයි කියලා කටයුතු කරන්නේ නැති කෙනෙකුට නම් විශේෂයෙන්ම නිින්ද බය වගේ දේවල් වලට ගොඩ ගන්න. භාවනා කරනකොට එල්ලුම් ගන්න නැතුව නම් යන්නෙම නෑ වෙනවා. ඒක එනකොට හුඟක් වෙලා අර දැන් වෙන්නේ ගුරුවරයා එල්ලුම් කරනවා. ඊට පස්සේ යන්ත්‍ර මදින්ටයි නූල් පතුරන්ටයි පටන් අරගත්තට පස්සේ දෙන්නම වෙනවා ලෝකයක් වෙනවා. ඒක අන්‍යයන්ව කියන්නේ අත්‍ය මුත්‍යද කියන කතා කරන්නේ. සර්වඥාදී දේශනා කෙරුවේ බය වෙනකොට මේක බය මේකේ ලකුණු මෙහෙමයි ආකාර මෙහෙමයි කියලා මුලාද මෑතමාග බැලීම කියන මේ විපස්සනාත්මය යන්න මේක බලවේ විපස්සනාව ආධුනික යෝගාවචරයට එන්නේ එන විදිහට කියනවා පටන් ගන්න කියන්නේ නෑ ගාතුරුද කියනකොට තමයි ඒක සංසීලයක් තියෙනවා මේක යම් ප්‍රමාණයක් සමාධියක් තියෙන යම් ප්‍රමාණයක් විපස්සනාට විතර නෑ විපස්සනාවත් නම් බොහෝ බලවත් වැඩ කරනවා බලවත් වැඩ කරලා තියෙනවා නම් යෝගාචරයක ජයගෙන තියෙනවා නම් ඔක්කොත් සන්තෝෂ වෙන්න පුළුවන් මොකද හදිස්සියකදී පිට වෙන්නේ තමන්ම පුරුදු කරගත්ත ප්‍රමාණය පමණයි. ඒක අධිෂ්ඨාන කරගන්න ඕනේ ධර්ම අයුකාල් වෙනකොට සාකච්ඡා කරනකොට බණ භාවනා කරනකොට මේ දේවල් පැමිණීමෙන් තමයි තමන්ගේ ආයුධ පන්නරේ හොඳට මුවාස්සේ. සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒක නැතුව මේක මේ සාධනෙකදී වෙච්චි ඒක අකුසල කර්මයක් නිසා හෝ අභාග්‍යයක් නිසා හෝ වේවා කියලා වෙනවයි කියලා අර බංකොලොත් ඇති පාන්න මේකේ කාන්ත බියට පොහොර ගැනීම. බිය කියලා කියන්නේ ද්වේෂයිසිකේ හැකලෙන ස්වරූපය. පසුබාන ස්වරූපය. අපි බිය කුළු බිය සුළු කියලා කියනවා. ඒ බිය කුළු බිය සුළු බව නැති කරන්න තියෙන දේ මූල දෙන එක. බයට මූල දෙන එක. දුවන්න ගත්තොත් එළවලුවා. මේ වගේ ආදර්ශයක් මේ වගේ උපදේශයක් මේ වගේ මේ වැඩ පිළිවෙල පෙන්වන්න පුළුවන් එකම ක්‍රමී විපස්සනා විතරම. අනිත් හැම දෙයකම කියාවි පොඩ්ඩක් මොනවා හරි මේකට ආරසාවක් තියාගන්න, අතිශක්තියෙන් නල්ලේ ගාගෙන තෙල් ටිකක් තියාගන්න, නූලක් මතුරලා තියාගන්න ආදී වගේ කොහොම හරි මේක